අබුද්ධෝත් පාද කාලයක ඉපදුනත් නිර්මල ධර්මය වැටහෙන නුවනක් ලැබේවා. අබුද්ධෝත් පාද කාලයක නමුත් මට තිසරණය පිහිටත්වා. අබුද්ධෝත් පාද කාලයේ කොහොමද තිසරණ පිහිටන්නේ කියලා කෙනෙකුට හිතෙන්ට පුළුවන්. නමුත් අබුද්ධෝත් පාද කාලයක නමුත් ප්‍රඥාවන්තයෝ තෙරුවන් සරණ යන ක්‍රමයක් තියෙනවා. එක ටිකක් සංකීර්ණෝ පැහැදිලි කරන්න ඕන කාරණාවක් මොකද පින්නතන ලොවතුරා බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා අතීතයේ දිහා බලනකොට. අවුරුදු ලක්ස ගණන් කෝටි ගණන් බලනවන්නේ අනාගතයේ දිහා බලනකොට. එතකොට ඒ කල්ප ලක්ස ගණන් ඉදිරියට බලනකොට අබුද්ධෝත් පාද කල්ප හම්බ වෙනවනි බුදුවරු පහළවෙන්න නැති කාල හම්බ වෙනවා. ඒ කාල පහු කරලා ගිහිල්ල තමයි කියන්නේ අහවල් කල්පයේ බුදු කෙනෙක් පහළ වෙනවා කියලා. එතකොට මේ බුදු කෙනෙක් පහළ වෙන කල්පයේ දිහා බලනකොට බුදුවරු පහළ නොවන කල්ප හරහනේ බලන්න ඕනේ. අපි අපි කියමු අපි ගුවනින් යනවා ඇමරිකාවට. නමුත් අපි යන්නේ ඇමරිකාවට. ඇමරිකාවට යනකොට ඇමරිකාව දක්වා තියෙන අනික් සියලුම රටවල් හරහනේ අපි ගමන් කරන්නේ. ආන් ඒ වාගේ බුද්ධාන්තරයක් ඇති වෙන කල්පේ දිහා බලනකොට අබුද්ධෝත්පාද කල්ප හරහා තමයි බලන්නේ. ඒ බලනකොට භාග්‍යතුන් වහන්සේලාගේ මහරහතන් වහන්සේලාගේ අනුකම්පාව දයාව කරුණාව මෛත්‍රිය මේ හරහා ගමන් කරලා තියෙන. ආන් ඒ සරණ පිහිට එදාටත් ප්‍රඥාවන්තයට ලබන්න පුළුවන් ඒ අබුද්ධෝත් පාද කල්පය ඉපදිල. එක මීට වඩා හරි සංකීර්ණව පැහැදිලි කරන්න තියෙන කාරණාවක්.